අවසරයි ස්වාමින් වහන්ස පළවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පළමුව පටන් ගැනීමේදී পায় පොළවට වැදීම පමණක් දැනෙන විට සක්මන තරමක වේගයෙන් කෙරින ටික වේලාවක් යන විට නොදැනීම සක්මන වේගයේ ක්‍රමෙන් අඩුවිය ක්‍රමෙන් පාද පමණක් දැනෙන අතර කය ඇති බවක් නොපෙන්න බවක් දැනේ. අවධානයෙන් සිටි විට නැවත ඇති බවක් දැනේ. තවත් ටික වේලාවකින් සීතල, තද ගති, ඇලෙන ගති පමණක් දැනෙන්නට වූ අතර পায় හා ගති අතර විශේෂ අවධානයක් නොවිය. සක්මන බොහෝ වේගය සක්මනේහි වේගය බොහෝ අඩු වී තිබින. එක තැනම සෙමින් යන බවක් දැනින. මෙනෙහි කර බලන විට මෙම සීතල තද ගති දැනීමක් පමණක් බවත් කොහෙටද යන්නේ යන්න එවලෙහි අවධානයක් නොතිබුණු බවක් හැඟින. මෙය පඨවි ආපෝ ලෙස පෙර තිබූ දෙයක් සිහි කිරීමක් නිසා සිදු වූවක්ද කෙසේ ඉදිරියට පවත්වා ගත යුතුයද? තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ඇත්තරම මේ කියන ලක්ෂණ වලින් කියවෙන්නේ සිත ආධ්‍යාත්මයට නැමුණාය කියන එක ආධ්‍යාත්මයට හිත නැමුණහම ටිකෙන් ටික ටිකෙන් ටික මේ කයේ තතු එළිවෙන්න පටන් ගන්නවා. සක්මනේ වේගය කියන වචනය පාවිච්චි කරලා තිබ්බ වේගය අඩු වෙනවා වැඩි වෙනවා කියලා ඒක වේගය කියලා බලන්නේ නැතුව ඒකත් ධාතුවක් විදිහට බලන්න සෙලවෙන්නේ සුලම් එච්චරයි හෙලවෙන්නේ සුලම් පාදයේ කියන එක සුළඟට අයිති දෙයක් එහෙම නෙමෙයි. එතකොට එතන වේගය කියලා අත්දකින්න හම්බ වෙන්නේ ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. එතකොට ඒ වේගය අඩු වෙනවා කියලා කියන්නේ ඒ වායෝ ධාතුවේ ෂේවීමක්, ගෙවීමක්, නිරුද්ධ වීමක් විදිහට බලන්නත් පුළුවන්. ඒ වගේම পায় කියන වචනේ සඳහන් වෙලා තිබුණා ඒ ධාතුවට හිත දාන්දී ධාතුන් ධාතුන් විදිහට බැලිය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් ආදීනවාන් පස්සනා වඩනවා නම් වඩන්න වෙන්නේ උපාදාන වෙච්ච ධර්මයන්ට නෙවෙයි උපාදානීය ධර්මයන්. රූපය කියන්නේ උපාදාන ධර්මයක් එහෙම නෙමේ උපාදානීය ධර්මයක්. ඒක හින්දා පාදය කියන්නේ ධර්මානුකූලව කියනවා නම් ඒක උපාදානය. එතකොට මේක පාදය කියලා පාදය කියන සංඥාව ඇතුව පාදය කියන අදහස ඇතුව බලන්නේ නැතුව තද ගතිය තද ගතියක් විදිහට බුරුල් ගති බුරුල් ගති විදිහට සෙලවෙන එක සෙලවෙන ස්වභාවයක් විදිහට උණුසුම උණුසුමක් විදිහට බැලිය යුතුයි උණුසුම උණුසුමක් මිසක් පාදයක් එහෙම නෙමෙයි සෙලවීම සෙලවීමක් මිසක් පාදයක් එහෙම නෙමෙයි තද ගතිය තද ගතියක් මිසක් පාදය එහෙම නෙමෙයි. ඊට පස්සේ තව විස්තර තිබුණා කය සංසිඳීම සම්බන්ධයෙන් ඒවත් මේ භාවනාව කිරීගෙන යනකොට තියෙන සුබ ලකුණු පටවියාපෝ තේජෝ වායෝ විතරක් නෙමෙයි මේ වායේ තව උපාදාය රූපක් තියෙනවා කෙසේ හෝ ඒවා භාවනාව හොඳට කරගෙන ගිහින් තියෙනවා ඉතින් මේ දුන්න උපදේශ හොඳටම ඇති තව දිගටම කරගෙන යන්න ඉතින් මතක් කරන්න කැමති ඒ යෝගාවචරය එදිනෙදා ජීවිතේ ගත කරපු විදිහටම ඒ තමන්ගේ කාලසටහන් කෑම බීම ආදී ගති පැවතුම් ඒ විදිහටම පවත්ව ගන්න හිත වික්ෂිප්ත කරගන්න එපා වික්ෂිප්ත වෙන විදිහට හැසිරෙන්න එපා ආදී වශයෙන්ගේ තමුන්ගේ ඒ දිනචරියාව ඒ විදිහට පවත්ව ගන්න අර කලින් සඳහන් කරපු උපදේශ ක්‍රියාත්මක කළොත් තවත් යහපතක් වේවි කියලා. කරුතර ස්වාමින් වහන්ස මම දිනපතා උදෑසන භාවනාවේ යෙදෙන්නේ මි. පළමුව යම්කිසි වේලාවක් සක්මන් භාවනාව ප්‍රගුණ කරමි. එහි කිසි ගැටලුවක් නැත. ප්‍රගතියක්ද ඇත. ඉන්පසු පරයන්ක භාවනාවේ යෙදෙමි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. සිත බොහෝ විට අරමුණෙහිම එල්බ සිටී. කලාතුරකින් අරමුණෙන් බැහැර ගියත් ඉක්මනින්ම යලි මූල කර්මස්ථානයට පැමිණේ. හුස්ම රැල්ල ක්‍රමයෙන් කෙටි වී නොදෙනා කර්මත පැමිණේ. නමුත් ඉන් ඉදිරියට යන බවක් නොපෙනේ. මෙම අවස්ථාවේදී කල යුත්තේ මෙනෙහි කල යුත්තේ කුමක්ද? කරුණාකර ආනාපාන සති භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා කල යුත්තේ කුමක්දයි පහදා දෙන සේක. සේක්වා ඔබ වහන්සේට තිරුවන් සරණයි නිවන් සුව ප්‍රාර්ථනා කරමි පරියන්ක භාවනාවට කලින් සක්මන් භාවනාව කරනවා කියලා තිබුණා ඒක ගැටලුවක් නැහැ කියලා තිබුණා ඉතින් මට තේරෙන්නේ සක්මන් භාවනාව වීර්යයෙන් යුක්තව කරන්නේ නැහැ කියන එක සක්මන් භාවනාවට තව අවධානය යොමු කරන්නේ එච්චර භාවනාවට සක්මන් භාවනාවට ගරු කිරීමක් නැති ගතියක් තියෙනවා මේක කිව්වට තේරෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ওই භාවනාව සම්බන්ධයෙන් මට නම් ගැටලුවක් නැහැ කියන්නේ ගැටලුවක් තියෙන අයම තමයි. ඒක හින්දා සක්මන කරනකොට ඒ සතිය පැවැත්වීම වීරයෙන් කළ යුතුයි. සතිමත් වුණාම ඒ වායේ ලක්ෂණ තියෙනවා. ගින්නක් දැක්කාය කියලා කියනවනම් ගින්නේ ලක්ෂණ කිය යුතුයි. ඒක සිසිලසයි සුදු පාටයි යනාදී වශයෙන් ගින්නේ ලක්ෂණ එහෙම නෙමෙයි. එතකොට දැන් පරියංක භාවනාව ගැන කියනවා සිත පිට යනවා ආනාපාන සතියේට නැවතත් පහසුවෙන් ගන්න පුළුවන්. එතන වික්ෂිප්ත වීමක් ගැන සඳහන් කරලා නැහැ. හොඳයි ඒක හොඳ ගුණයක්. එතකොට හිත උපේක්ෂාවේ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නවා. ඒක හොඳයි. ඊට පස්සේ ආනාපාන සතිය සංසිඳනවාය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ එතනින් එහාට භාවනාවේ දියුණුවක් නැහැ, ගමනක් නැහැ, හිර වුණු ගතියක් කියලා කියනවා. මුලින්ම මතක් කරලා දෙන්න කැමැති භාවනාවේ දියුණුවක් නැහැ ප්‍රගතියක් නැහැ කියලා ඒ සියුම්ම පහළ වෙන ප්‍රස්තාචාපය ඒ පසුතැවීම හිතින් අත්හැර ගන්නවා. ඒක නීවරණයක් බවට පත් වෙනවා. ඒක උද්දච්ච කුක්කුච්චයක් ඇතැම් විට ද්වේෂයක් ඇතැම් විට තීන මිද්දේට බර වීමක් මේ පංච නීවරණ ධර්ම වලටම අත ගැනීමක් වෙන්න පුළුවන් ඒ පසුතැවීම. මුලින් මේ පසුතැවීම ඉවත් කරගන්න ඉවත් කරගෙන හොඳට බලන්න ඒ හුස්ම රැල්ල සියුම් වෙලා යන තැනට පැමිණිච්ච ශික්ෂණය යම්කිසි ශික්ෂණයකුනි උතෙන්ද පැමිණි. අහම්බෙන් කඩාපාත් උනේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා සික්කාය සංඥා උපජ්ජන්ති සික්කාය සංඥා නිරුද්ධාන්ති කියලා. කොහොම නමුත් මේ ශික්ෂාව දත යුතුයි. ඒකට මේ හුස්ම රැල්ලේ උඩට ගන්න පහළට හෙළන හුස්ම රැල්ලේ වෙනස මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? කොහොමද මේ දෙක වෙන් කළ හඳුනගන්නේ? මේවායේ තියෙන ලක්ෂණ මොනවද? දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් මම හුස්ම රැල්ල උඩට ගන්නකොට ඒක උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලක් කියලා දැක්කා. පල්ලෙහාට හෙළන හුස්ම රැල්ල පහළට හෙළන හුස්ම රැල්ලක් කියලා දැක්කා කියලා කියනවා නම් අපි කිව්වොත් ඒක මේ සබාවට ඔප්පු කරලා පෙන්වන්නේ කියලා දැන් ඕන කෙනෙකුට උසාවියේ ගිහින් කියන්න පුළුවන් මං අර මිනිස්සයව මරණව දැක්ක හොරකම් කරනව දැක්ක කියලා. ඒ සාක්ෂියක් තියෙන්න ඕන. යමක් ඔප්පු කරන්න සාක්ෂියක් තියෙන්න. මොකද්ද සාක්ෂිය? උඩට ඇදලා ගන්න හුස්ම රැල්ල උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලක් බවට දැක්කාය කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි මොනවද? පල්ලෙහාට හෙරන හුස්ම රැල්ල මේක පහළට හෙළන හුස්ම රැල්ලේ කියලා ඔප්පු සිද්ධ කරන්න තියෙන සාක්ෂි මොනවද? මෙන්න මේ උපදේශයේ මත භාවනා කළොත් මේක ලුක් පාඩම හුස්ම රැල්ල සංසිඳිලා ගියාම ගඟක් දිගේ ගහගෙන ගිහිල්ලා මුහුදට වැන්නහම පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමත් මුහුදේම තමයි ඉන්නේ. අපි තමයි ඔය පොඩි පොඩි දිය ඇලිය ඔස්සේ ගමන් කරන්නේ. ඉතින් පුදුමෙන්න දෙයක් නැහැ. නමුත් ගඟ දිගේ ආවාය කියලා දන්නේ නැත්නම් එක පාරට මොහොතට වෙන්නහම කරන්නේ මොනවද? කිඳ මන්ද කියලා තේරෙන්නේ කොච්චර බන කිව්වත් සැක කරනවායි කියන එකේ සීමාවක් ඇත්තේ නැහැ. භාවනා ගුරුවරයව පෙන්වන්න බෑ. භාවනා මධ්‍යස්ථානෙ පෙන්වන්න බෑ. කමටහන පෙන්වන්න බෑ ශ්‍රද්ධාව නැති වෙනවා වීරිය නැති වෙනවා ඒක හින්දා නුවණ මුල් කරගෙන අපි ඒ ගමන යන් ඒක හින්දා මම යෝජනා කරන්න කැමති මේ විදිහට පරීක්ෂාකාරී වෙන්න පුළුවන් තරම් සාක්ෂි එකතු කරන්න උඩට ඇදලා ගන්න උස්මරැල්ල කොහොමද මම ඒක දන්නේ පල්ලයට හෙළන හුස්ම රැල්ල කොහොමද මම ඒක දන්නේ? කොහොමද උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලයි පල්ලෙහාට හෙලන හුස්ම රැල්ලයි මම වෙන් කරලා මේ හඳුනගෙන තියෙන්නේ? මම හිතනවා ඒ යෝගාචරයට මේ උපදේශයක් කමයි. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව හිත වැඩි හොඳින් කරගෙන යන විට විටින් විට මා පැත්තට නැමීමක් පිටුපසට නැමීමක් සිදුවේ. ඒ නිදා වැටීමක් නොවන බව මට ප්‍රත්‍යක්ෂය. ඒ කුමක්ද යන්න පහදා දෙන්න. ඒකෙම තවත් කොටසක් තියෙනවා. මා සක්මන් භාවනාව කරන විට ඇතැම් වරක ආනාපාන සතියට හිත යොමු වේ. එය වරදක්ද පහදා දෙන්න පින් සිදු වේවා. සමහර යෝගාවචරයින්ට එහෙම කයි චාංචන කම්පන ගති පහළ වීම තියෙනවා. ඇත්තටම කියන්න නම් තියෙන්නේ සති සමාධි දෙකේ අඩුවීමක් කියලා තමයි. නමුත් මේක වීරයෙන් සංසිඳවන්නත් පුළුවන්. ඒක කවුරු හරි කෙනෙක් එහෙම හෙල්ලෙද්දි ළඟට හෙල්ල බැනලා කිව්වොත් ඕක කරන්න එපාය කියලා බෙබුරුමේ කියා දෙනවා වගේ. එතකොටත් ඕක ටක් ගාලා නවත්තන හරියට ළඟට හෙල්ල බැන්නන ඕක නවතිනවා. එහෙමත් නැත්නම් ඒ සෙලවෙන ස්වභාවයේ දෙස සිතින් බලන්නත් පුළුවන්. හිතින් බලන්නත් පුළුවන්. එතකොට ටිකෙන් ටික සංසිඳෙන්නත් පටන් ගන්නවා. හෙලවෙන්න බැරි නම් ඕන එකක් වෙච්චාවයි කියලා තමුන්ගේ මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන් නම් ඒකත් හේතු වෙන්න පුළුවන් ඔය සෙලවීම නවතින්න. ඉතින් ඒ ගැන එච්චර හිතලා කනගාටු වෙන්න එපා. ඇත්තටම සෙල වෙනවට වඩා ඕ වගේ සිද්ධිවල තියෙන්නේ සෙල වීම. අපි තමයි ඔය සෙල වීම කරන්නේ. ඒක ගොඩක් වෙලාවට යෝගාවචරයට තේරෙන්නේ ඒ සති සමාධි තව දුරටත් වැඩි යුතුයි එතකොට ওই ප්‍රශ්න කාලේ කාලය විසඳන ප්‍රශ්න ඊට පස්සේ දෙවෙනුවට ඇව්වා සක්මන් භාවනාව කරද්දී ආනාපාන සතිය වැටහෙනවාය කියලා ඒකට මතක් කරලා දෙන්න තියෙන්නේ සක්මන් කරද්දී ආනාපාන සතිය අපි බලනවා එහෙම නෙමෙයි අපි සක්මන් කරද්දී සක්මන් කරනවා ආනාපාන සතිය බලන්න යන්නේ නැහැ. නමුත් මේ හිත එක්තැන් වෙනකොට විවේක වෙනකොට ඒ සියුම් සියුම් දේවල් වැටහෙන එක ස්වභාවයක් මෙච්චර රළු ගොරෝසු සක්මනේ ඉරියව් තිබෙන්දි ඒ අතරතුරේ ආනාපාන සතියේ වැටහිල්ල තරම් විවේකයක් තිබුණාය කියන්නේ ඒකත් වටින දෙයක්. එහෙම වැටුණොත් ඒ දෙස බලාගෙන ඉන්න ටික වෙලාවක් යනකොට ඒක නැති වෙලා ගියොත් ආපහු ඒ සක්මනේ තමුගේ කර්මස්ථානයට කරන්නේ වම දකුණ නම් මේ වම දකුණට වම් කකුල තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න දකුණු කකුල තියනකොට දකුණේ කියලා මෙනෙහි කරන්න. ඒක තමයි ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වැඩිීමේදී විනාඩි 50කට පමණ පසු පාද හා ශරීරය වේදනා දැනීමේදී වේදනාව ලෙස මෙනෙහි කරමි. එවිට එය නැති වී යයි. ශරීරයේ මහත් තද ස්වභාවයක් දැනේ. තද යයි පඨවි ධාතුව ලෙස මෙනෙහි කොට නැවත ආනාපාන සතිය වඩමි. මේ නිවැරදි දැයි දන්වන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඒක ගැටලුවක් නැහැ. ඔය මෙනෙහි කරනකොට ඒ වේදනාදී ඒ වේදනාදී ධර්ම නැති වෙලා යනවා. ධාතුන් ස්වභාවල් මතුනහම ඒ ධාතු ස්වභාවල් මෙනෙහි කළහම ඒ උස්සන්න වෙච්ච ධාතු ගති නැති වෙලා යනවා ඒ ක්‍රමේ වරදක් නැහැ. ඉතින් අර අර කලින් කිව්වා වගේ ඒ වේදනාව ඒ රූප කොටස් කයකට ඇතුළත් කරලා බලන්නේ නැතුව රූපය රූපේ විදිහටම බලන්න පුළුවන් නම් බොහොම වටිනවා. ආනාපාන සතිය හිත ගන්නකොට බොහොම තව අවධානය ආනාපාන සතියට පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ ලං වෙලා ආනාපාන සතියට අපි යම් වස්තුවක් දිහා බලනකොට අපි ලං වෙලා බැලිලා තියෙනවා. අපි ළඟට ගිහින් බලනවා කියන ඒ වගේ තව ආනාපාන සතිය ළඟට ගිහින් බැලීමක් හිත සමීප කරලා බැලීමක් කළොත් හොඳයි කියලා කියන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පවත්වන්නේ පිම්බීම හැකිලිම කෙරෙහි මූල කර්මස්ථානයේ සංසිඳී ශාරීරිය සම්පූර්ණයෙන්ම නොදැනී පැය එකහමාරකට ආසන්නව සිටියා දින කිහිපයකට පසු ඉන්දිකටු වලින් අලිනවාක් වැනි වේදනා, සිතුවිලි, රූප ආදිය පුදුම විදියට ඇති වුණා. දැන් ඒවත් සමනය වී පිම්බීම හැකිලිම මුලින් හොඳින් දැනි එක වේලාවකින් පිම්බීම හැකිලිමේ ඇතිවීම නැතිවීම පමණක් දැනේ. සුළු වේදනා දෙක තුනක් ඇති වී නැති වී යයි. පපුවේ ගැහෙන ගතියක්ද ටික වෙලාවක් තිබී නැති වී යයි. සිතුවිලි රූප එකක් දෙකක් ඇති වී නැති වී යන අයුරු නිරීක්ෂණය කර මම නොවේ මගේ නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි මෙනෙහි කළෙමි. කෝඹියේ කනින් මගේ ඇවිදලා ගියා. සිසිලසද උණුසුමද මාරුවෙන් මාරුවට දැනේ. නාස්පුඩු යටිපත්තේ ස්පන්දනයක් සිදු වී නැති වී යයි. ශරීරයේට සිසිලස දැනුණට ඇතුළතින් දාඩිය ගලයි. මේ අනිත්‍ය තුලින් උදේ වය ලක්ෂණ දැයි දැනීම ගැනීමට කැමැත්තිමි. ස්වාමින් වහන්සේ කරුණාකර උදයබ්බ ඥානය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. නිවනම සැනසීම ලැබේවා. ඒ භාවනා කරගෙන යනකොට ඒ මතුවෙන ලක්ෂණ වගයක් තමයි ඒ කිව්වේ ඔය හිතේ හැංගිලා තියෙන දේවල් තැන්පත් කරගෙන ඉන්න දේවල් ඒවා එලියට දාන්න පටන් ගන්නවා එක්තරා කාලෙකදී ඒ කියන්නේ දැනට නැතුව නෙමෙයි තියෙනවා ඇත්තටම වෙලා තියෙන්නේ ඒවා නොපෙනෙන ගතියක් තියෙන්නේ සතිය සිහිය සමාධිය ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගත්තාම ඒ සිතේ තියෙන ඒ ගොජ දැමීම ඒ මන් දැන් නම් බුබුලු දම දමා දම දමා මතුවෙන ගතිය ඒක ස්වභාවයක් ඒ වෙලාවේ බොහොම උපේක්ෂාශීලීව අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ ඒ දෙස බලන් ඉදීමෙන් කලකදී ඒ දේවල් සංසිඳලා ගිහිල්ලා හිත බොහොම හොඳට තැම්පත් වෙන්න බලනවා ඒ වගේම ඒ කය නොදෙනී යාම ඒ පස්සද්දි ගතියක් නොදෙනී ගියා කිව්වාට 100ට 100ක්ම නොදෙනී ගියා නෙමෙයි බැලුවොත් පේන්න රූපාදිය උතන තියෙනවා. තමු පොළවේ ස්පර්ශ වෙලා තිබෙන ස්වභාවය ඒ වේදනාදී ධර්ම එතන තිබෙනවා. ඒ වගේම අර ඉන්දි කටු වලින් අනිනවා වගේ ඒ එක්තරා ඒ ඒ සියල්ලක් මේ සිත ඇතුළට බැස ගැනීමේ ලක්ෂණ ඒ වගේම අර කියපෝ සිසිල් ගති උණුසුම් ගති ඒ අර නාසයේ යට සිද්ධ වෙන කම්පන ගති ආදී ඒ සියල්ලක්ම ධාතු ස්වභාවයෙන්ුයි බලන්නට ඕනේ පිම්බීම හැකිලිම කලා කියලා බඩ මුල් කරගෙන කරන භාවනාවක් එහෙම ඇත්තේ නැහැ පිම්බීමක් ඇති වෙලා යනවා හැකිලීමක් නැති වෙලා යනවා නෙමෙයි ඇති වෙනවා නම් මෙතන ඇති වෙන්න තියෙන්නේ රූප මෙතන නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ රූප තව ඕන කමින් බලන්න මූල කර්මස්ථානයේ ලක්ෂණ හාත්පස නොබලපු ගතියක් පේන්න තියෙනවා ඒ කියන්නේ දැඩි අවධානයක් පිම්බීම හැකිලීමට යොදලා නැහැ. ඔය බුදුරජාන් වහන්සේ පසළොස් ආකාරයකින් ඔය රූපයේ ස්වභාවය පෙන්වලා දීලා තියෙනවා අතීත අනාගත පච්චුප්පන්න යන්දුරේ සම්තිකේවා ආදී වශයෙන් මේ ආදී ලක්ෂණ වැටහෙන්න පටන් ගන්නවා අපි මේක ලං වෙවි ලං වෙවි බලන්න පටන් ගන්නවනම් එතකොට ඒ යෝගාවචරයට මතක් කරන්න කැමති මූල කර්මස්ථානයේ ළඟටම ගිහින් බලන්න නිකම්ම නිකම් පිම්බීමක් නිකම්ම නිකම් හැකිලීමක් දිහා බලාගෙන ඉන්නපා පිම්බෙනවායේ කියන එකේ මොනවද පෙනෙන්න තියෙන්නේ මොනවද දකින්න තියෙන්නේ කියලා හොඳට බලන්න උද්‍යප්ප ඥානය ගැන විස්තර හෙව්වා උද්‍යත්ත ඥානයේදී කරුණු පහක් යෝගාවචරයා සම්පූර්ණ කරනවා කර්ම වශයෙන් උපාදාන වශයෙන් අවිද්‍යාව වශයෙන් තණ්හා වශයෙන් නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී වශයෙන් මේවා හට ගන්නවායේ ඊට වගේම නැති වෙනවායේ අනාදී වශයෙන් කරුණු තියෙනවා ඒවා ඇත්තරම අවශ්‍ය කරන්නේ නැහැ ඔය අම්පිටිය රාහුල හාමුදුරුවන්ගෙන් එක එක මහත්යෙක් ගිහිල්ලා කිව්වලු සෝන්නාස මම මහාන වෙන්න කැමති මට තට්ටි ගන්නත් බැහැ ගියක් ගියක් ගානේ පින්ඳ පාත යන්නත් බැහැ කියලා. ඊට පස්සේ ඒකට මොකද කරන්න කියලා ඇහුවාම අම්පිටියේ රාහුල සෝන්නාසේ කිව්වලු මහත්තයා බල්ලෙක් වුණාම නැට්ට වනන්නයි අනුන්ට හොඹ දික් කරන්නයි අමුතුවෙන් කල් තියලා ඉගෙන ගන්න දෙයක් ඇත්තේ නැහැ. බල්ලෙක් වුණාම ওই දෙක බොහොම ලිහිසියෙන්ම කරන්න පුළුවන්. ඒක වෙන්න කලින් හිතන්න දෙයක් නැහැ. ඒකින්ද උද්‍යප්ප ඥානාදී ලබන්න කලින් ඒවා ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. මොකද අපි භාවනා කරන්නේ උද්‍යප්පේ ඥානෙ පිණිස නෙමෙයි. අපි භාවනා කරන්නේ විපස්සනා ඥාන පිණිස නෙමෙයි. අපි භාවනා කරන්නේ නිවන් පිණිස නෙමෙයි. මේ මේවා වැරදි අර්ථකථන තියෙන. නිවන් දකින්නවාය කියලා කියන්නේ පින්වත්නි දුකින් මිදෙනවාය කියන එක. දුකින් මිදෙන්නයි භාවනා කරන්නේ. මේක දුක අවබෝධ කරගන්න ඕන. මම ওই භාවනා වැඩසටහන් කරනකොට ගොඩක් අය මට චෝදනා කරනවා එයි මේ සමූහ භාවනා වලට සොයින්නාන්සේ ඇවිල්ලා ඉඳගන්නෙත් කියලා. මම හිටියහම ලොකු හයියක් තියෙනවාය කියලා. ඉතින් මට පෞද්ගලික හිතෙන්නේ ඒක අවශ්‍ය කරන්නේ ඔය ඇත්තෝ ගෙවල් වලට ගියහම මං ඉන්නේ ඔය ඇත්තොත් එක්ක භාවනා කරන්න. ඉස්පිරිතාලට ගියහම වෛද්‍යවරයා බෙහෙත් දුන්නායින් පස්සේ වෛද්‍යවරයා ගෙදෙට්ට එන්නේ නැහැ බෙහෙත් පොවන්නේ. ඒකින්ද මුලින් ප්‍රශ්නේ තේරුම් ගන්න ඥාන නෙමෙයි මෙතන තියෙන්නේ දුකක් තියෙනවා ඒ දුකින් මිදෙන්නයි මේ උත්සාහ කරන්නේ එහෙමත් නැතුව අපි හිතින් යම් යම් දේවල් බලාපොරොත්තු වුණාම මේ හිත වංචනිකයි එවැනි දේවල් හදලා නබෝ කල් යන්නට කලින් පින්නනෝ ඒකයි ඔය ඉදිරි භාවනා අධ්‍යක්ීම් ඒ වගේම ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ගුරුවරු පමණක් දැනගත්තාම ඇතිය කියලා කියන්නේ අපිට මතකයි ලොකු සවින්නාංශේලා අපිට සමහර පොත් දෙවිදී බොහොම බලෙන් තමුසි බලන්නේ ඔය පිටුව විතරයි ඔය පිටින් එහා පැත්තට එහෙම බලන්න එපා කියලා නීති දාලයි පොතක් දෙන්නේ. සමහරුන් පොත් දෙනකොට ඉතුරු පිටු ටිකට ස්ටිකර් කටු ගහලයි දෙන්නේ. මම ලොකු සයින්දාන්සේකෙන් පොතක් ඉල්ලලා ලොකු සයින්දාන්සේ කිව්වා දෙන්නා අරන් ගිහිල්ලා කොට්ටයට තියලා බුදිය ගනින් කියලා. ඉතින් ඒ කරුණු දැනගෙන ඔය ඇත්තෝ දුකින් මිදීම පිණිස භාවනා කළොත් බොහොම ඊළඟ ප්‍රශ්න ගරුතර ස්වාමින් වහන්සේ මා භාවනාව දියුණු කර ගන්න උත්සාහ කරන කෙනෙකි. එකම ඉරියව්වෙන් පැයකට වැඩි ය හුස්ම වැඩිය සිටීමට හැකිය. හුස්ම රැල්ලට හිත තබාගෙන සිහියෙන් සිටිමි. සිත විසිරී ගියත් නැවත නැවත හුස්ම රැල්ල දීර්ඝව සහ කෙටිව දැනේ. ටික වේලාවකින් හුස්ම රැල්ල නොදැනියයි. නැවතත් හුස්ම රැල්ලට හිත ගත්තත් ස්වල්ප වේලාවකින් සියුම් වී නොදැනී කිසිම අරමුණක් නොදැනී නොසැලී සිටී. මේ ක්‍රමය නිවැරදිද? තව තවත් දියුණු කර ගැනීමට උපදෙස් දෙන මෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. පතන බෝධියකින් නිවන් සුව අත්වේවායි පතමි. හොඳයි. ඒ ඒ ප්‍රශ්නේ පැහැදිලි. අර කලින් කිව්වා වගේ හැම තිස්සෙම ඒ යම් භාවනා අධ්‍යක්ීමකට යනකොට යන පාර මතක තියාගන්න. අර කලින් කිව්වා වගේ ඉබේට නෙමෙයි ওই දේවල් සිද්ධ වෙන්නේ යම් කිසි ක්‍රමික භාවයක් තියෙනවා. මොකද මේ අරමුණු කොහොමද ගෙවෙන ස්වභාවයෙන් යුක්තයි ඒ වායේ යථා ස්වභාවයට ටිකෙන් ටික ටිකෙන් ටික ගමන් කරනවා මේ නිමිති ස්වභාවයෙන් උලුප්පගෙන තියෙන්නේ අපි කොහොම නමුත් ඒ ආනාපාන සතිය සංසිඳුනහම ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන් මම ආනාපාන සතියේ තිබින්දී සතිමත් වුණා. දැන් ආනාපාන සතිය ඇත්තේ නැහැ. ආනාපාන සතිය නැතත් සතිය පවත්වන්න පුළුවන්. මේක තමයි ලුකුම පාඩම. බයිසිකලේ හැන්ඩල් එක අල්ලගෙන යන්න පුළුවන් කාලයක් හුරු පුරුදු වෙනකොට මේක අතහැරලා යන්නත් පුළුවන්. ඒ වගේ තමුන්ට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් ආනාපාන සතිය නැති වුණාට සතියට සතිය නැති වුණේ නෑ ආනාපාන සතිය නැති වුණා කියලා මට සතිය වඩන්න බැරි කමක් ඇත්තේ නැහැ කියන එක දැනගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන්නේ ආනාපාන සතිය නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ සතිය. දැන් දෙවෙනි පාඩමක් විදිහට ඉගෙන ගන්න පුළුවන් අරමුණක් නැත සතිමත් වෙන්න පුළුවන්. ඒ විදිහට ඒ සති ධාරාව නොකඩවා කරගෙන යන්න ඒ සැක මතු වෙනවා නම් ඒ භාවනා සම්බන්ධයෙන් සැක සංකාදී මතු වෙනවා නම් තව පොත්පත් බලලා හොයන්න හිතෙනවා නම් ඒවට ඉක්මන් නොවි tamun ඉතින් තාපු ආහාර සුද්ධ කරගන්න පුළුවන් නම් ඒ ගිය මග ලකුණු තමුන්ට මතක නම් සතිය ගැන සතිමත් නම් සැක සංකා නැතුව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ආනාපාන සතිය සංසිඳන අවස්ථාවේ නිරෝගීව ඒ තියෙන සතිය දිගටම පවත්වාගෙන යන්න කියලා මතක් කරනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසර මා භාවනාවේ දිගු කලක් පටන් නිරත වූවේ නොවේමි දැනට මාස 6ක පමණ සිට මම මෛත්‍රී භාවනාව වැඩිවීමට පටන් ගත්ෙමි එය වඩමින් සිටි එක අවස්ථාවක මාහට යම්කිසි වචනී පැවසිය නොහැකි සතුටුදායි මොහොතක් පැමිණියේය එය යම් මත්ගතියක් මින් ආසන්නව විස්තර කළ හැකි වුවත් එය හරියටම වචනයෙන් විස්තර කිරීමට අපහසුය. ඒ ඊතා සුළු කාලයක් පැවති අතර භාවනා අරමුණෙන් ගිලිහුණු විගස එය නැතිවිය. ඉන්පසුව මා නැවත නැවතත් වීර්යයෙන් සිත භාවනා අරමුණට ගෙනෙන විට එය නැවතත් ඇතිවිය. එය මහත් සතුටුදායී මොහොතකි. නමුත් පැවතියේ ටික වේලාවකින්. ඉන්පසුව දින කිහිපයකින් මම භාවනාවේ යෙදීමට මට භාවනාවේ යෙදීමට දුහැකි විය. දැන් මම භාවනා කළද එම අවස්ථාව නොපැමිණේ. එය කුමක්ද? ඵලදායි යමක්ද? පහදා දුන මැනවේ. තෙරුවන් සරණයි. ඒදී සාමාන්‍යයෙන් ඔය හිතේ තියෙන පංච නීවරණ ධර්ම යටපත් වුණාම ඒ විතක්ක ਵਿਚාර ප්‍රීති වර්ග ඒ සුඛ ආදී පහළ වෙන්න පටන් ගන්නවා ධ්‍යාන නෙමෙයි ධ්‍යාන අංග ධ්‍යාන අංග පහළ වෙච්ච ඵලියට ධ්‍යාන නෙමෙයි යම් කිසි සමාධිමත් තත්ත්වයක් ඉතින් ඒ ප්‍රීති සුඛ ආදී පහළ වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේම ඒවා නැති වෙලා යනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ දේ මට ලබා ගන්න ඕනායි කියලා ඒ දේට උත්සාහ කරන එකයි මෙතන තියෙන අසාමාන්‍ය දේ. මොකද අපි ඒවට එන්න කිව්වෙත් නැහැ. අපි ඒවට යන්න කිව්වෙත් නැහැ. ඒගොල්ලෝ වැවිලා ඒගොල්ලොම ගිහින් තියෙනවා. වටින එකක් වුණත් ඉතින් ඇති වැඩක් නැහැ. ඉතින් ඇවිල්ලා යනවනේ. ඒක හින්දා වටින මේ ශාසනයේ සාරය සමාධිය නෙමෙයි. ඒක හින්දා ඒ දේවල් ගැන හිතන්නේ නැතුව නිරෝගීව ඒ පශ්චාත්තාපාදිය ඉවත් කරලා බොහොම සතුටින් දේව කාර්යයක් කරනවා වගේ බුද්ධ වතක් කරනවා වගේ තමුන්ගේ ඒ භාවනාව දිගටම කරගෙන යන්න. කොහොමත් එන්නේ යන්නම තමයි. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වඩමි. නින්දට යන විටද හුස්ම රැල්ලට සිත යොමු වේ. මෙය කිරීම නුසුදුසුද? සමහරුන්ගේ එහෙම පුරුද්දක් තියෙනවා සිත විවේක වෙනකොට තමු වඩලා පුරුදු භාවනාවට හිත යන එක විවේකීව අපි පොතක් පොතක් බලද්දී ඒවන් දැන් නම් ඇවිදගෙන යද්දී අපි නිදා ගනින්දී තමුන්ගේ හුරු කරපු අරමුණට හිත යනවා ඒකේ ගැටලුවක් ඇත්තේ නැහැ ඒක ඉතින් කියන්න තරම් ගැටලුවක් ඇත්තේ නැහැ. නමුත් නිින්ද කියන එක ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ නිදා ගන්න වෙලාවේ මම නම් කියන්නේ තමුන්ට සතිමත් වෙන්න අවශ්‍ය නම් එකම ක්‍රමයෙන් කම ක්‍රමයෙන් නිින්දට යාම දෙස සතිමත්ව බලන් ඉන්න පුළුවන්. මොකද අපේ ඇඟ අපේ ඇඟේ එක රෙදි කෑල්ලක් හරි ගෑවිලා තියෙන බවට සලකුණක් තියෙනවා අපිට නිින්ද ගිහිල්ලා නැහැ. මෙන්න මේ දෙයට සිහිය පිහිටවන්න පුළුවන් නම් නිින්දට යනකම්ම සතියෙන් ඉන්න පුළුවන්. ඒ වගේම නිින්දෙන් ඇහැරෙන කොටත් භාවනාවකින් නැගිට්ටා වාගේ සතියෙන්ම නැගිටින්නත් පුළුවන්. ඒකයි මට දෙන්නේ. පින්වත් ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ හුස්ම සංසිඳී දියුණු වන මට්ටමට පසු ඉදිරි පියවර කෙසේ කරන්නේද විදර්ශනාව දියුණු කරගන්නේ කෙසේද කාරුණිකව විස්තර කරන්න දැනට බොහෝ සැහැල්ලුකමක් දැනෙනවා ඒ දියුණු වන්නට කැමැත්තෙමි කමඨහන් වඩන විදිය ස්වාමින් වහන්සේ විසින් පහදා දෙනු සේක්වා තෙරුවන් සරණයි. අර කලින් ඔయిత සමාන ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නෙට ලබා දුන්න <clears throat> පිළිතුරෙන් ඔයත්න්ට අදහසක් අරගන්න පුළුවන්. ඒ සතිය ඒ හුස්ම සංසිඳුණත් දිගින් දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියන එක ඔය පුට්ටපාද සූත්‍ර ආදී පෙන්නනවා ඒ වෙහෙල්ලා මේ භාවනාවේ තියෙන අවසාන ශික්ෂණ. දැන් කියනවා නම් නචේතේය නචාවි සංකරේය. චේතනා පහළ නොකර සිටීම. අபிසංස්කරණ ඇති නොකර සිටීමක් ඒක කරන්නේ ගුරුවරයෙක් දෙන උපදේශයක් පිටෙහිම නෙමෙයි. ඒ යෝගාවචරය හොඳටම දන්නවා චේතනා පහළ කළොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. චේතේ මානස්සමේ පාපියෝ ඒ යෝගාවචරයට දැනුමක් තියෙනවා චේතනාව පහළ කළොත් මෙතෙන්දී මම පාපිෂ්ඨයෙක් බවට පත් වෙනවා ඒක ඒ යෝගාවචරය ගාව තියෙන ශික්ෂණයක් ඒ යෝගාවචරය ගාව තියෙන දැනුමක් අචේතේ මානස්සමේ සියෝ අචේතනිකව මම හිටියොත් මට මෙතන ආරක්ෂාවක් තියෙනවා අපි සංඥා නිරෝධයටපත් වෙනවා. සංඥා නිරෝධයකටපත් වෙනවායි කියලා ඒ පෙන්නලා දීලා තියෙනවා සංඥා නිරුද්ධ කිරීමේ යතුරු හැටියටත් ඒ ධර්ම කොටස් පෙන්නලා දීලා තිනවා. ඉතින් මේවා ක්‍රමක්‍රමින් ක්‍රමක්‍රමින් වඩන්න ඕන හින්දා අර කලින් උපදෙස් දුන්න විදිහට ආනාපාන සතිය නැත සතිමත් වෙන්න පුළුවන්. ආනාපාන සතිය නැත අපිට මේ කය ගැන අවධානය සතිය දිගින් දිගටම පවත්වන්න පුළුවන්. එහෙම අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා. ටිකෙන් ටික අනුපූර ශික්ෂණයකින් අනුපූර ප්‍රතිපදාවකින් අපි ටිකෙන් ටික ඉස්සරහට ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ටිකක් අපහසුයි කියවන්න මම උත්සාහයක් ගන්නම්. අවසරයි ස්වාමින් වහන්ස මා කලක් තිස්සේ ආනාපාන සති භාවනාවේ යෙදෙමි. එහිදී හුස්ම රැල්ල සියුම් වී එහි දැනීමක් නැති වී යයි. වැඩිමක් ලෙස හෝ උණුසුමක් ලෙස හෝ කිසිවක් නොදැනේ. නමුත් ආශ්වාස හා ප්‍රශ්වාස වන බවක් දනි. එයද ටිකෙන් ටික සිවුම් වී ආශ්වාසයේ ප්‍රශ්වාසයේද වන බව බැලීමේදී අපහසුතාවයක් වෙනස කර බවක් ඇතිවේ. එවිට විතින් විට සිත සිත පිට යයි. සිටිවිලි පැමිණේ. මා තවදුරටත් සියුම්මන ආස්වාස ප්‍රාස්වාසයේ දෙස අවධානය යොමු කරන්නටද නැතිනම් කිසිවක් මෙනෙහි නොකර සිටින්නට දැයි ඊතා කරුණාවෙන් පහදා දෙනු මැනව. තෙරුවන් සරණයි. ඒ සියුම් වේද ආනාපාන සතියේටම හිත යොමු කරන්න ආනාපාන සතිය ටිකින් ටික ටිකින් ටික ගෙවන් වෙවි ගෙවන් වෙවි සියුම් වෙවි යන බව දැනෙනවා ඒ දැනෙන ඒ සියුම් වෙන්න වෙන්න අපේ මෙහි සූදානමක් තියෙන්න ඕන ඒක දැන් කෙනෙක් ඈතින් ඈතට ඈතින් ඈතට යනකොට වෙන්නේ කුඩා වෙවි කුඩා වෙවි කුඩා වෙවි කුඩා වෙවි නොපෙදී යනවා. අපේ S දෙකේ තියෙන ඒ ශක්ති ප්‍රමාණයට ඒ පුද්ගලයාව දැක ගන්න පුළුවන් යම් දුරකට ගියාම එයාව නොපෙනී යනවා. ඉතින් අපිට තියෙන්නේ තමුන්ට පේනවා නම් සියුම් වෙවි සියුම් වෙවි ටිකෙන් ටික ටිකෙන් ටික ඒක නොපෙනී යනවා. වීර්යෙන් ඒ දෙස බලාගෙන ඉන්න. මේ සියුම් වෙන ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්න හිත පිට යන්න බලනවා මූල කර්මස්ථානීය සියුම් හින්දා ප්‍රකට නැති හින්දා ඒක හින්දා ප්‍රකට අරමුණු ගන්න යන්න එපා සියුම් දෙයක් තියෙනකොට අපි රළු දෙයක් සියුම් දෙයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමක් තමයි මෙතෙන්දී යම් දුරකට අදහස් කරන්නේ ඒක හින්දා මං යෝජනා කරන්න කැමති තමුන්ගේ වීරිය සතිය දෙක ඒ සියුම් වෙන ආනාපාන සතියටම යොමු කරන්නට කියනවා. භාවනාව සම්බන්ධයෙන් කෙලින්ම අහලා තියෙන ප්‍රශ්නේ පමණයි ස්වාමීන් වහන්ස. තව එක ප්‍රශ්නයක් විස්තර දැනී ගැනීම සඳහා අහලා තියෙනවා. රැකියා විවේක ඇති විට දින දෙකක් තුනක් නීතිරිකල ආරණ්‍ය සේනාසනයේ නේවාසිකව භාවනා කළ හැකි දැයි දැන ගැනීමට අවසරයි ස්වාමින් වහන්සේ ඇත්තටම මම මේ සම්බන්ධයෙන් ඉන්නේ නැහැ. මිත්‍රිගල ෆෝන් නම්බරයක් හොයලා ඔෆිස් එකට කතා කරලා අහගන්න. එහි ඔය නිවාසිකයි බඳවා ගැනීම සම්බන්ධයෙන් අපි එහි පාවිච්චි වෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ කුටි අංක 15 කුටි සවින් වහන්සේ ධම්මානන්ද සවින් වහන්සේ තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ගැටලුවක් වෙන්නේ ඒ කාර්යාලයේ හරහා ඒ කටයුතු කරගන්න පුළුවන්. ගිහි පින්වතෙකුට භාවනාව සඳහා නේවාසිකව යන්න අවශ්‍ය නම් වෙබ් අඩවියක් තියෙනවා මිත්‍රිකල nissarana.lk කියලා ඒ වෙබ් අඩවිය සඳහන් වෙලා තියෙන අවුරුද්ද පුරාම තියෙන භාවනා වැඩසටහන්. එතකොට ඒ වෙබ් අඩවියේ භාවනා වැඩසටහන් සම්බන්ධ ඒ කොටසට ගිහින් එතකොට ඒක ක්ලික් කරපුවාම ඒ භාවනා වැඩසටහන මෙහෙවන පින්වතිය හෝ පින්වතාගේ නම සඳහන් වෙනවා. එතකොට ඒ පින්වතා හා පින්වතියගේ ඒ ටෙලිෆෝන් නම්බරේ හරි මොකක් හරි තියෙනවා. එතකොට එයාට කතා කරලා තමයි දැනගන්න පුළුවන් මට අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙම ඇරෙන්නට වෙන විදිහක් අපි දැනුවත් නැහැ බොහෝ කලක් උත්සාහ කරලා ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. දවස් දෙක තුන කොහොමටත් එන්නට විදියක් නැහැ කලින් පළපුරුදු යෝගාවචරයින්ට මේ ඉතිරිකල ගොඩක් ඇසුරු කළා ගොඩක් ගිහින් තියෙන යෝගාවචරයින්ට දවස් දෙක තුනකට වෙනමම යන්න පුළුවන් පිරමිඩ පමණක්. නමුත් අලුතින් යන කෙනෙකුට යන්න තියෙන මාර්ගය තමයි අර වැඩසටහනකට සම්බන්ධ වෙලා යන එක. ලිඛිත ප්‍රශ්නේ පමණයි ස්වාමීන් වහන්සේ තව කවුරු හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් මම හිතේ FM මයික් එකක් අපි මයික්‍රොෆෝනයක් පිළිල කරලා තියෙනවා. ඒ කෙනෙකුට අහන්න පුළුවන් ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් තියෙනවා. අත ඉස්සුවොත් කවුරු හරි සංඥාවක් කරොත් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් මයික්‍රොෆෝනිය ලබා දෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ වානපාන සතිය දිනපතා වටන කෙනෙක් මේ ටිකක් වෙලා යනකොට මේ ඔළුව සම්පූර්ණ හිරි වැටේ. ඒ මුල් ටික හොන්නේ නැහැ. ආනාපාන සතිය කරනවා මේ සතරකම් කමඨහන් කරාට පස්සේ ඒ සතර කමඨහන් කරනකොට පටන් ගන්නවා ඔළුව හිස හිරියට සතර කර්මස්ථාන ගැන අපි ඉගෙනීමක් කරලා නැහැ. ඇත්තටම අර ප්‍රතිපත්තිය විදිහට ඒ අපි උගන්වපු නැති භාවනාවක් ගැන විස්තර කරන්න ගියාම උපාසකම් මේ සිද්ධ වෙන්නේ තව බොහෝ පිරිසකගේ ඔළුව අවුල් වෙනවා. ඒ කියන්නේ මෙහි එක මාර්ගයක් ඔස්සේ විස්තර කරන එක වෙන එක එක පැති වලින් විස්තර කරන්න ගියාම අනිත් ඇයන්ට මේ ඉල්ලෙන්න වෙල් නැතුව ඉන්නේ. භාවනා කරනවා කියන එක නිකම් පතෝල කනවා වගේ දෙයක්. විශේෂයෙන්ම විපස්සනා. ඇති ගුණයකුත් නැහැ, ඇති රහකුත් නැහැ. ඉතින් එහෙම බොහොම අමාරුවෙන් මේ ඇදගෙන යන ගමනක් තියෙන්නේ. එක වෙන මාතෘකාවලට හරවන්න ගිය ගමන් ඒ කට්ටියත්ටත් තියෙනව ලෙඩක් තක් ගාලා බෝ වෙනවා. මේ ඉතින් ඒක හින්දා මම බොහෝ දිනාගේ සුභ සින්දිය තකා මම මේ ප්‍රශ්නේ බැහැර කරන්නත් කැමතියි. එහෙම අපහසුතාවයක් තියෙනවා නම් මුලින් ඒ ප්‍රශ්නේ අහපු ඉඳ ප්‍රශ්නෙට කරු කරන්න මම කෙටියෙන් සටහනක් කරනවා නම් මේ කය දෙස හිතින් බලාගෙන ඉන්න ටිකක් වෙලා මුලින් භාවනා පටන් ගන්න කලින් ඉතින් බලාගෙන ඉඳලා හිත සංසිඳුණාට පස්සේ බොහොම ශාන්තව ඒ කර්මස්ථානවලට සතර කර්මස්ථානවලට හිත පවත්වන්න. එතකොට ඔය ගති අඩු වෙනවා අපි ওই බලෙන් බොහොම තදේට විකෘති විදිහට කරන්න ගියාමයි ඒ වයෙන් ඔය අතුරු ප්‍රතිඵල මත වෙන්නේ අර මුලින් අර කයට හිත දාගෙන කය දෙස ඇහෙන් බලනවා වගේ හිතින් බලාගෙන ඉන්න පුළුවන් නම් ටිකක් වෙලා මේක සංසිඳින්න පටන් ගන්නවා ඊට පස්සේ අපිට ටිකින් ටික මේ සතර කර්මස්ථානේ ඇතුළත් කරගන්නවා හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් වෙන ප්‍රශ්න නැත්නම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරලා දෙකමාර ඉඳලා තුන වෙනකොට වෙනකන් ගිලම්පසක් තියෙනවා ඒ කාලේ තාම පැමිණලා නැත්නම් ඒ වෙනකන් සක්මන් භාවනාවක් හරි පරියංග භාවනාවක් හරි ඔයත් කරන්න පුළුවන් කාලකට අනුකූලව උදයි සියලු දිනාටම තෙරුවන් සරණයි